උග දෙනකේ මාතෘකා ඔම ඇඹුලට ඔම පැංගිරි ගතියට තමයි තේරුම් ගන්නේ. මේට වැඩිය මිහිරි විදිහට එහෙම නැත්නම් මෙහිට වැඩිය සිත් ගන්නාසුළු විදිහට මේක ඉදිරිපත් කරගන්න බැරිද? ඇයි අනිකුත් ආගම් වල මේවා එළියට අදගන්නේ නැතුව මේ ਸਰබලධාරි දෙවියන් වහන්සේ නමක් සියලු බල සහිතයි ඒ ස්වාමීන් වහන්සේ මනාපතාලයට හැසිරුණොත් සදාකාලික ස්වර්ගයට යන්න පුළුවන් වගේ කතා තියෙද්දී ඇයි මේ දුක්ඛ සත්‍යයක් කියලා රැඳගෙන තියෙන දැනටත් මේ දුක තියෙද්දී තවත් මේ මදිවට මේ දුක්ඛ සත්‍ය ඒත්තු ගන්නට හදන කතාව ඒක ඉතින් දිගටම සාසනත් එක්ක තිබිච්ච දෙයක්. ඉතින් ඒ නිසා බණ කියන වගේ බණ අහනවටත් ස්තුති කරන්න ඕන. අනේ මේවා කියද්දි තවත් එනවනේ තවත් ඉඳගෙන ඉන්නවනේ කියලා. දැන් ඒ මදිවට අද ජරා මරණ දහබම ජවත් ජරමරයක් එනවා. අරමදියට අලිමදියට හරක් කිව්වා වගේ දුක්ඛ සත්‍ය මත ඇහුවටම සාරිපුත් ස්වාමීන් වහන්සේ මේ ජරා මරණ කියන දෙක ඉදිරිපත් කරනවා. මේක තමයි සිංහලයට අපි මේ ජරා මර කියලා සඳහන් කරලා තියෙන්නේ. අලි ජරා මරය වුණේ කියලා කියන්නේ ඒ ජරා මරය කියන එකෙන් අදහස් කරන ඉතින් උනා තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකේ ජරා මරණ දෙක ඉපදිච්ච කෙනාට තියෙනවනේ. අන්නේ වගේ ජරා මරණ කියන එකේ සිංහල විවහාරයට අවිල තිනවා ජරමර කියන දෙකේ. ඉතින් මේක කොහොමද සම්මා දිට්ඨියට හේතු වෙන්නේ කියලා බලනකොට ඒ ගොඩාක් මේකට අපි ප්‍රශ්න දිහා බලන ආකාරයෙන් සාරිපුත්‍ර සාංශගේ පරියායයට තවත් පරියාය එකතු කරන්න පුළුවන් සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙන්නේ ජරාව එහෙම නැත්නම් අපි කියන මේ දි รา යෑම කියන වචනත් අපි සිංහලට පාවිච්චි කරලා තිනවා තේසන්තේසානං සත්තනිකායනං ධම්මි ධම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං වලිතං කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත චතතා ආයුනෝ පරිහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චති ජරා ඒ කියන්නේ සාරවත්න විග්‍රහය දෙනවා මේ ජරාවටපත් වෙනවා කියලා කියන්නේ ඒ ඒ සත්‍යයන් ඒ ඒ සත්තනිකායේ ජරා ජීර්ණතා දිරනවා දිරන බවටපත් වෙනවා ඛණ්ඩිච්ඡං කැඩිලා යන කොටස් තියෙනවා ඒවා සාමාන්‍ය පොතේ සඳහන් කරන දත් කැඩෙනවා වගේ අකරතැබ්බ වලින් දත් කැඩෙනවා ඛණ්ඩිච්ඡං පල්ලච්ඡං පල්ලිච්ඡං ඒ කියන්නේ හැම පැලිලා යනවා තුවාල වෙලා යනවා වලිත් සතතා හැම රැලි ගහනවා ආයුෂ පරි පරිහානියට පරිණාප කියන ආවුස ගෙවෙනවා ඉන්ද්‍රියානම් පරිපාකෝ ඇහ අර ලස්සන පෙන්න ගතිය නැති වෙනවා කනේ ඇහිම අඩු වෙනවා නාසය දිව රස පහස ඒව අඩු වෙන්න පටන් ගන්නවා මේවට කියනවා ජරාවටපත් වෙනවා කිය. ඉතින් ඒ බව මේ අපි දන්න වචන දෙකකින් ගෙනාවට මේකේ මේ තියෙන ආධ්‍යාත්මික ගැඹුර මොකද්ද?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 ඒ නිසා එවැනි නගරයක් සැලසුම් කරනකොට ජරාවටපත් වෙච්ච අය වීදී හැසිරෙන්න තියන්නේ නැහැ. ඒගොල්ලෝ කල්ැතුවම අල්ලලා මේ ඉස්පිතාලෙකට දාන. ඔලුව නරක් වෙච්ච අයටත් වීදිර බහින්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මානසික රුවට දානවා. මැරිච්ච කෙනෙක් පේන්න තියන්නෙත් නෑ. ඒකට වෙනම ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු ඉන්නවා. ඒගොල්ලෝ මේ වැඩේ බාර ගන්නවා. ඒක නිසා නගරයට ගියාම රාජධානියකට ගියාම පේන්න තියෙන පුරංගනාවන් සහ පුරවැසියන් බොහෝම ලස්සනට ඇඳලා ජයට යාන වාහනද පාරවල්ද පිරිසුදු යන් වතුද ජල තටාකද හරි ලස්සනට පවලා තියෙනවා. මෙන්න දෙයන්නාංශයේ අපිට මේ මෞන් කාර්යය විසින් මවන ලද සත්වයාට දෙන දේ.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 මොකද මේ මිනිස්සු මේ සීදීනසා ගැනීමේ මේ ආතති ආනතියක් තියෙනවා. ඒතර තව කෙනෙක් කිව්වා මෙහි කෙනෙක් සීදීනසා ගත්තොත් ඒ බව පත්‍රේ දාන්න තහනම්. ඒක ඒ මේ හෙලිකෙරුවොත් ඒක ඇහෙන ගන්න කට්ටිය සීදීනසා ගන්නවා. ඒක නිසා සීදීනසා ගැනීම අයින් කරන ජනමාධ්‍යයක් තියෙන්නේ පොලිසියක් තියෙන්නේ සමාජයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක වගේ දෙයක් ඉතින් ලෝකෙම පිළිගන්නව නම් නරක නැද්ද කියලා. හිටිය කාර්යය බෑ හොඳ මේ හොඳ මහත්තුරු හොඳ උගත්තයි හිටියේ. ඉතින් මං කිව්වා ඉතින් ඕක නෙවෙයිද සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන රජුරව මවලා පෙන්නපු ශරීරේ මේ අන්තපුරේ යන්තපුරේ ජරා ව්‍යාධි මරණ පේන්නේ නැහැ. මොකද මෙයා කලකිරෙයි කියලා. ඒ නිසා අපිට කියන්න පුළුවන් ද එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා මේ කතෝලික මිනිස්සෙක් මේගොල්ලන්ගෙන් බණ අහලා ගිහිල්ලා නගරයක් ඇදුවයි කියලා. නෑ. මිනිස්සයා කොහොමඩත් කැමති නෑ මේ මාතෘකාවත් කතා කරන්න. ජරා මරණ කියන මාතෘකාවත් කතා කරන්න කැමති නෑ.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 ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ කිසිම අම්මා තාත්තා කෙනෙක් කැමති නැහැ පොඩි දරුවෙකුට ඒ වගේ දෙයක් දක්වන්න. පෙන්නඳ පුළුවන් තරම් ආරසා කරනවා. අපි අනාපතේ ගමනක් හොර ගෙදරටලා ඉන්න දොර වහගෙන අපි ගිහිල්ලා එනකන් කියනවා මිසක් ආ මල ගෙදර කියනවා ඉන්න බබා යන්න මේකත් මේ ජීවිත කොටසක් කිව්වොත් පොඩි එකා බය වෙයි කලබල වෙයි කියලා ඒ සිස්ටේට ශිෂ්ටාචාරකමට බස්සලා. ඒ නිසා අපේ මේ ශිෂ්ටයයි සම්මත සමාජය දැන් ඉහළ සමාජයේ හැම වෙලාවෙටම ඒ ලෙඩ වෙච්චාම ඒකට වෙනම ආයතනයක් හදාගෙන ඉන්නවා. ඒ ආයතනයේ ටෙලිෆෝන් කෝල් එකක් දීපම ඒගොල්ලෝ ඇවිල්ලා ඉඩේ කරනවා. පිස්සු ඇවිච්චා වෙනම ආයතනයක් හදාගෙන ඉන්නවා. ඒකට දානවා. මැරිච්චා වෙනම ආයතනයක් හදාගෙන ඉන්නවා.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 ඊට පස්සේ විපස්සී සරුවචන් වහන්සේ අපේ රජතුමා යෝ රජතුමා මත්තර රජ වෙන්න ඉන්න යෝ රජුරෝ මේ තරම් සැප සම්පත් තියාගෙන බන්දුමති නගරය නැත්නම් මේ සියලු සම්පත්තියෙදි මේ ගිහිගේ අතහැරේ කියලා විශාල පිරිසක් ඒ විපස්සී බෝසතාණන්සේ අනුගමනය කරමින් පැවිදි වෙලා ටික කාලයක් ඉඳලා තියෙනවා ගම් ගම්දනව වල සැරිසරමින් මේ පැවිද්ද පැවිදි ජීවිතය ගත කරලා.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 මැරෙන්නේ නැති ක්‍රමයක්. ඒක ගැන ලොකු දිව දික් කරගෙන බලන ඉන්නවා. ඒක නිසා අද වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් එහෙම නැත්නම් ඉතිහාසය අරගෙන බැලුවොත් හදිසි මරණක හරි මරණයට හේතු වෙච්ච කාරණාව කියලා වෛද්‍යවරයා ලියලා අසං කරන්න ඕනේ මේ ලෙඩා මැරුණේ මේක නිසායි කියලා. මේ ලියලා තියෙන එක තැනකවත් ඉපදෙන්න හේතුව ಜಾතිය කියලා ලිය වෙයිද ලියයිද? කවදා හරි අපේ වෛද්‍ය ශාස්ත්‍රය කොහෙද යන්නේ කියලා හිතන්න. මේ නොදැනද? කොහෙද මේ අපි ඉන්නේ? කොහෙද මේ අපි බලාගෙන ඉන්නේ? කවදා හරි වෛද්‍යවරයෙක් ලියයිද මේ ලෙඩාගේ මරණයට හේතුව ඉපදීම කියලා. ඉතින් මේක පෙන්වන්න නෙමේ සාරිපුත්‍ර සාන්ති කියන්නේ සම්මාදිට්ඨිය තියෙනවා නම් උඹ ජාති ජරාව දැනගන්න ඕනේ. ඒකේ Nirodhe දැනගන්න ඕනේ. ඒකට හේතුව දැනගන්න ඕනේ. අපි කොච්චර අන්ධයද අන්ධද කියලා බලන්න මේ අපිට දෙන ලනු කොච්චර උගත් කියලා හිතාගෙන නව තාක්ෂණය කියලා හිතාගෙන අපේ අම්මලා දාතලා දන්නේ නැතික කියන කොච්චර දුන්නත් කල්දාකවත් ආසන්නයටවත් එයිද කියලා හිතන්න.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 ලොකු සර් ඇවිල්ලා කියනවලු මංසෙට උගත්කම තිබුණේ නැහැ. ඒ දවසින් ළමං කොයි ඉස්කෝලේ යන කියලා උගත්කම නැති නිසා මැරලා ගියයි කියලා. දේශපාලනඥයෙක් ඇවිල්ලා කියනවලු මේ සමාජයේ තියෙන විෂමතාවය නිසා ආර්ථික උද්දමනය නිසා විමනසයා ඒක නිදර්ශනයක් කියලා. gedara ගෑණි කියනවලු මේක බිලිලා මැරුණේ කියලා.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 ඒකට බේත් නැහැ. වර්ධවා වටහාගත්ත දෙයට බේතක් ඇත්තෙම නැහැ. නොදන්න දෙයක් නම් දන්න දෙයක් කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ නොවන වර්ධිතේ හරි විදියට වටහා ගැනීමට අපි වංචනික ධර්ම, ෂටගති, මායාවී ගති කියලා කියනවා. මේ එකකට ඔක්කත් අධ්‍යාපනයේ පවතින අධ්‍යාපන ක්‍රමේ ඇත්තේ නෑ උත්තරයක්.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 මොකද ඒගොල්ලෝ ඒක දකින්නේ නාස්තික දෙයක්. ඒක දකින්නේ අසුබ දෙයක්. ඒක මේ සමාජ ක්‍රමයට සෞඛ්‍යයට තමන්ගේ හිතසුවට නුහුරට යන දෙයක් කියලා. ආශ්‍යාකරේ වුණත් මේක තේරුම් අරගන්නකොට ද්වේෂ පදනමක මේක ගියොත් ඒ කියන්නේ මරණානුස්සති භාවනාව ද්වේෂ පදනමක ගියොත් ඒ කෙනා නොබෝ කලකින් සියදී නසා ගන්න ඉඩ තියෙනවා.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 කඩුව හොදනකොට වතුර උඩ පාවිච්චි දේවතාවෙක් ඇවිල්ලා කිව්වලු උපාධක මහත්තයෝ සත්පුරුෂ අදහස යටපත් කරන්න එපා. මේ සංඝයා වහන්සේලා තීරින සගන්න ඕනලා දෙන්නේ ඔබතුමා කරන්නේ මහා වටින පිනක්. ඒක නිසා මේක ජයයට කරගෙන යන්නේ කියලා. ඉතින් නෑ සරුවචනාංශේ නැවත වඩිනකොට පාළුයි සීනාසනේ පාළුයි. ආනන්ද හඳුනන කතා කරලා එවෝ මොකද ආනන්ද මේ අපේ සෙනඟ ඊට පස්සේ කිව්වා මෙහිමයි ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ මේ මරණානුස්සති අසුභ භාවනා වඩලා ඒක ඇතු වෙච්ච සිත්තවුල නිසා ජීවත් වෙනට එන හොඳයි මරණය කියන අදහස ගත්තා. ඒ නිසා යැත්තෝ දවසට එක නා දෙන්න 30 40 මෙන්න මේ වැඩේ වුණා. ඊට පස්සේ සරුවචනච ඔක්කොම සංඝයා කැඳවලා කියනවා. මහණෙනි ආනාපාන සතිය වඩන්න ආනාපාන සතියෙන් කවදාකවත් ඔගේ පටලවිලි එන්නේ නැහැ. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝෂේව පනීචෝච අසීසන කෝච විහාරෝච උප්පන් උප්පන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරධාපේති ූපසමේති. ඔයගේ විකෘති එන්නේ නැහැ. කියලා ආනාපානසතිය දේශනා කරනවා. ඒ ඒක හොඳට පෙන්ලා දීලා තියෙනවා මේ සම්මාදිට්ඨියකින් තොරව මේ චතුරාර්යක භාවනා පහ හතරම පිටිපස්සේ වංචනික ධර්ම හතරක් තියෙනවා. කවුරු හරි දන්නේ නැතුව මේක ඕවර් ද කවුන්ටර් දෙන බෙහෙතක් වගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව අරගෙන පාවිච්චි කළොත් ඉතින් ඊට පස්සේ අර වංචනික ධර්මයට අහුවෙලා සාසනේ වැරදි අතර කියයි බුදුහාමුදුරුවෝ වැරද්දක් කිව්වා කියලා කියයි ධර්මයේ වරද්දව ගනී තමනුත් තමාරු වැටෙනවා.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 කරනව නම් කරන්න තියෙන්නේ මේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා නැවත જાතියක් ඇති නොවන තැනට කීනා જાති උසිතම් භ්‍රමචරියන් කියන තැනට යන්නේ. ඒතර ඒ කියන උන්ත පියවරවල් දෙකක් ඉදිරියට ගිහිලා තියෙනවා මරණේ තියෙනවා අමරණීයත්වයක් තියෙනවා අමරණීයත්වයක් තියෙනවනම් මරණේ තියෙනවා මරණයට හේතුව જાතිය නම જાතිය නැති කිරීම සඳහා කීනා જાති කියන විතර කටයුතු කරන්න ගත්තොත් එයාට තේරෙනවා මොකටද මේ જાතිය එන්නේ කොහොමද? ඒක තමයි ඇත්තටම ඔය විපස්සී සරුවචනහන්සේ බුදු වෙන පෙත. ඒ මහපදාන සූත්‍රය කියවලා බලන්න බොහොම ලස්සනට විස්තර වෙනවා. මේක ඉදිරියට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේමත් සම්මාදිට්ඨිය හරහා විස්තර කරනවා. අපි මේ જાතියට ආවේ ඉතුරුචි කර්ම තිබුණ නිසා. අපි ළඟ ඉවර තමයි ඒ කියන්නේ ඇහිච්ච නැති නඩු ගොඩක් තිබ්බ නිසා උසාවිය වහන්න විදියක් නැහැ. නඩු ඉතුරුලා තියෙනවායි කියලා කියන්නේ කර්ම තියෙනවා. එහෙමනම් අපි මේ ජීවිතයේදීම මේ මරණය එන්න ඉස්සෙල්ලා ಜಾති නැති කිරීම සඳහා කටයුතු කරන්න නම් අපි මේ කර්ම රැස්වීම ඒත ඉදිරියට හෝ කර්ම රැස් නොකිරීමට හෝ තීන කර්ම ගෙවා කිරීමට හෝ කටයුතු කරන්න ඕනේ.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 හොඳින් ජීවත් වෙන්න නම් මරණානුසතිය කරන්න. මේක සරුවචනහන්සේ කිට්ටු කරලා කියනවා මහණෙනි මට දැනෙන තරුවඤ්ඤතා ඥානයේ හැටියට උඹට අමෘතය ඕනේ නම් මෘතේ සිහිපත් කරපන් කියලා. අමෘතයට යන්න ඕනේ නම් නිතර මරණය සිහිපත් කරපන්. එතකොට අනුන්ට ඊර්ෂ්‍යා කරලා අනුන්ට ගන්ධය ඇදලා ජරා වැඩ කරන එකේ තේරුමක් නැහැ. එතකොට වෙන්නේ අපි මේ ආදීනව සහිත මොනවදෝ එකතු කරනවා. ඒ මරණය ඊටාම අවාසනාවන්ත, ඊටාම පහත්, අභද්‍ර අවමංගල්‍ය මරණයක් වෙනවා. මරණය භද්‍ර වෙන්න, මංගල වෙන්න නම් ජීවිතේ ජීවත් කරපන්, සුන්දරව ජීවිතේ ජීඳර ජීවත් වෙන්න නම් නිතරම මරණානුස්සතිය වඩපන්. එසා යම් කෙනෙක් මරණානුස්සතිය වඩනකොට එයාට තේරෙනවා නම් මේ නිසා මගේ ජීවිතේ සරල වෙනවා.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 පරාජිත හැඟුමකින් ද්වේෂයෙන් පටන් ගන්න. මේ පරාජිත හැඟුමක් තියෙන කෙනාට මෛත්‍රී භාවනා කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේ අත්කිලමතාන යෝග පාවිස මේ මානසිකත්වයක් ඇති කෙනාට සීල සත්‍ය සූපත්‍යද කියලා හිතන්නවත් බෑ. එයාට හිතෙන්නෙම මේ අල්ලපු ගෙදර කීට මොනම දෙයක්වත් භාවනා කරන්න බෑනේ. ඒකේ කවදාකවත් කරන්නේ මං විතරයි මරණානුසුතිය කරන්න කියලා අල්ලපු ගෙදර කීට බැන බැන ඉටි මරණානුසුතිය වඩන. මේ තමයි මේ මෑතකදී අපිට ඇවිල්ලා තියෙන පිළිකාවක හැටියක්. ඒක නිසා හොඳට බලන්න මරණානුස්සතිය වඩනවනම් Taman වෙනදාට වඩා ජීවිතේට බොහොම සුන්දරව මුණ දෙනවා. ජීවිත පිළිබඳ කිසිම අපුලක් ඒක ඇත්තේ නැහැ. හැබැයි මේ මම මේ ලස්සන ජීවත් වෙන නිසා අල්ලපු ගෙදර මනට ටීචර් කරන්නවක්වත්. එහෙම නැත්නම් මසුරුකම් කරන්නවක්වත්, ලෝභකම් කරන්න ඕන කමක් ඇත්තේ නැහැ. මොකද කොයි එකත් මැරෙනවා. කවුරු හරි නොමැරෙන්න හිතන්න ඕනේ ඊර්ෂ්‍යාවක් හිතෙන්න. හොඳට මතක තියාගන්න. කාට හරි කාට හරි ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න නම් මම හැමදාම ඉන්නවා කියන හැඟීම එන්න ඕනේ.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 ඒ අමරණීයත්වයට යන්න නම් මරණයට හේතුව හොයලා හේතුව නැති කරනකොට අමරණීයත්වයට යන්න පුළුවන්. ඒක මේ සමත ක්‍රමයට යන්න පුළුවන්. මම එකෙන් අදහස් කරන්නේ මේ මරණානුසුති භාවනා කිරීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා. මේ අපි ඉන්න දැනට ගත කරන ජීවිතයට වැඩිය උසස් තත්ත්වයකටපත් වෙන්න පුළුවන්.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 මොනම ලස්සන වෛශ්‍යාවතුණත් මායාව 64න් එකටවත් අල්ලන්න බෑ කියලා තියෙනවා. ඒ ඔක්කොම මෙහා පැත්තේ. මොනම රජ කෙනෙකුටවත් ලිපි ගනුදෙනු කරන්න බෑ කියලා තියෙනවා. කවද දෙන්නේ? මම ගේට්ටු අරින්න අවල් වෙලාවට ඒ කටයුතු මාරයත් එක්ක බෑ. මොනම ප්‍රොෆෙසර් කෙනෙක් එක්කත් ගනුදෙනු කරන්න මායя කැමති නෑ. ඒක නිසා මායя කියන්නේ අන්තිම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සෙක් එයා තප්පරයක්වත් දෙන්නේ නැහැ. කෙරුවා ඉවරයි. ඉතින් ඒ නිසා මේ න්යායෝ අපි මේ තියාගෙන ඉන්න හදනවා. එහෙම නැත්නම් මේ වස්තු පිළිබඳව අපි බූදල් ලියාගෙන රක්ෂණ සංස්ථා කරගෙන ඉන්න හැදුවට මරණයට කිසි බලපෑමක් කරන්න බෑ. ඒ නිසා භාවනා කරන්න යන කෙනා මරණානුස්සතිය පිළිබඳව අර වගේ සමතේ හෝ එතන කල්පනාවක් හෝ යාට තියෙනවනම් ඒ කෙනාට භාවනා කරගෙන ඉනකොට මේ නීවරණ පහ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී එයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මම මේ කරන වැඩේ තියෙන ගරුකාම්භීරත්වය මරණයට අවස්ථාවක් දීලා නෙමෙයි කරන්නේ නිසා කාමච්ඡන්දයක් ආවත් ව්‍යාපාදයක් ආවත් නිදිමතක් ආවත් උද්දච්ච කුච්චේ කියන අතීතය අනාගතය පිළිබඳ දැවිලි කම්පන ආවත් සැකේ ආවත් එයා මරණය ජීපත් කරනකොට ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දැන් අපිට <clears throat> උග්‍ර වේදනාවක් ඇවිල්ලා දැන් මාරු කරන වෙලාව. මේ ආනාපානේ තියෙනවා බැලුවොත් හැබැයි ඒක යට කරගෙන යන තරම් වේදනාවක් ඇවිල්ලා. දැන් වේදනාව නිසා මම වෙනතරම් මෙච්චර කාගෙන ඉන්නේ නැහැ. දැන් ඉතින් දරන්න පුළුවන් හරිය ගිහිලා ඉන්න වෙලාවේ මරණානුස්සතියෙන් කියනවනම් මේ මන් දකින්නේ මගේ අන්තිම හුස්ම කියලා. යට අලුතෙන් පණක් කියලා. මේක මගේ අන්තිම හුස්ම නම් වේදනාවයිල කියලා මොනව කරන්නේ? එහෙම නෙවෙයි මට තව හුස්මක් තියෙනවා කිව්වොත් තමයි මට මේ වේදනාවට තන දීලා හරි පරි ගහිලා හුස්ම බලන්න පුළුවන් වෙන්නේ. මරණානුසති උග්‍රම අවස්ථාව තමයි නෑ මේක අන්තිම හුස්ම නම් මොකද වෙන්නේ?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 ප්‍රක්ෂේපණයක් නෑ මේකෙන් මැරෙනවා නම් මේට වැඩිය අපිට දැක ගන්න පුළුවන් වෙනවා. තව හුස්මක්, තව ආස්වාසයක්, තව ප්‍රස්වාසයක්. ඉතින් මේ විදිහට ආස්වාස ප්‍රස්වාස දෙක සමීපස්තව ඇසුරු කරන්න ගත්තොත් ඒ ආස්වාස ප්‍රස්වාසයේ කවදාකවත් මේ මරණානුස්සතියට අදාළ කොටස් ටික පළවෙනි දැක්මේ නැහැ.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 ඉතින් ඒ භාවයට යන්න එනේන හුස්ම දකින්න එනේන මුසුන මුහුණ දෙන්න පුළුවන් තත්ත්වය ඇති කරගන්න ඕනේ. ඉතින් මේ දෙකේදී මේ මුලත් සමග මැද දැකීම මම ගියේ විස්තර කරපු විදිහට ਸਰවඥාන්සේ මජ්ජේ සූත්‍රයේදී පෙන්වන්නේ තාම අන්ත දෙක දැක්ක විතරයි. මේ අන්ත දෙක අතහරින්න ඕනේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න.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 උප්පරිමයට ගියත් ඒ මුලයි මැදයි දකි. අග දැකීමට අනිවාර්යෙම ගඟ දිග ඉහළටම පීඩනවා. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. ඒ නිසා හුස්මක ජරා මරණ දෙක දැක්කනම් එයා ජීවිතේක ජරා මරණ දෙක දකිනවා. විශ්වයේ ජරා මරණ දෙක දකිනවා කල්පයක ජරා මරණ දෙක දකින්නවා.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 ආශ්වාස ප්‍රශ්වාසෙත් අපි දකින්නේ 10න් එකයි. තව 10 9ක් යට තියෙනවා. අපිට පුළුවන් මේක හට ගන්න තැන බලන්න. බුදුසසුනේ නැති වෙන තැන බලන්න යන්නේ නැහැ. මොකද ඔක්කොමලා ඔළුව අවුල් වෙනවා ඒක බලපු ගමන්. ඉසකින හට ගන්න තැන බලලා පුරුදු කරලා ඒ න්‍යාය ගෙවෙන තැන බලන්න. හරියට ජලය කැපෙන තැන බලන්න අයිස් කෑල්ලේ. බලලා බලන්න එතනින්ම අයිස් කෑල්ල ඉවර වෙනවද කියලා නැහැ. යටට තියෙනවා. යට මහ දෙබරයක් වගේ කොටසක් තියෙනවා. ටිප් ඔෆ් ද අයිස්බර්ග් කියලා මේක. මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්නලා දුන්න අපිට දැනෙන තේරෙන ඉන්ද්‍රියන් අහු වෙනකොට සෝයි නමෙන් එකක් විතරයි කියලා.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 මේ යටටට්ටුවක් තියෙන බව දන්නේ නැති නිසා බුදුරජාණන්සේ මේ දෙකම දැකලා කියනවා මේ මොකද්ද වැලිමාලි ගාවේ සක්විති পদවිය ලබනද හැන්දෑවට වැල්ලඳ උඩ වාඩි වෙලා හවසට තරු ගනින්න තමයි අපි ආතව තියෙන්නේ. මේ යටටට්ටුව දැක්කනම් කරකොලතරියවා. මේක නොදැක කවදාකවත් අමෘතයට යන්න බෑ. මේක දැකීම මරණය දැකීමට බොහොම සමානයි. මොකද මේ හටගන්ම දකපේකනට නැතිවීම වළක්වන්න මායයටවත් බෑ. ඒ මිනිස්යාගේ තියෙන වංචනික ධර්මයටත් බෑ. ඒ මිනිස්යාගේ තියෙන ෂටභාවයටත් බෑ. ඒ මිනිස්යාගේ තියෙන වංචනික භාවයටවත් බෑ. මොකද ඒකට බඩු බුදුහමතුරු ඇති. බුදුරජාණන්සේ දෙන්නේ කාලා එන ගුඩුවක් නෙවෙයි.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 මේ දෙකේම සහයෝගය ඇතුව පරියංකයට ගිහිල්ලා තමන් ආස්වාස් ප්‍රසවාසයේ බලනවා, පිම්බීම හැකිලෙන් බලනවා, වම දකුණ බලනවා. ඒකෙදි පටන් ගන්නකොට ඒකේ මේ කයානුපසනාව, වයානුපසනාව, නිරෝධානුපසනාව කරන්න බෑ. පටන් ගන්න කරනකොට කරන්න දෙන මෙන්න ආස්වාසය මෙන්න ප්‍රසවාසය මෙන්න බිම්බීම මෙන්න හැකිලිය මෙන්න වම මෙන්න දකුණ කියලා දන්න දැනි පුළුවන් තැනින් පටන් ගන්න ඒකට කියනවා යථාපාකටං විපස්සනා බිනිවේසෝ යමක් ප්‍රකටද එතනින් විපස්සනාව ආරම්භන්න හැබැයි ඒක ආරම්භය විතරයි ඒකටත් එක යන්න යන්න බාහිර ලෝකෙන් අපි අයින් වෙනවා එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද ලෝකෙන් తాවකාලිකව සමුගන්නවා සමුගන්න ගන්න අපේ හිතේ ලොකු ඉඩක් හම් වෙනවා මේ හදාරන අරමුණේ ගැඹුරට යන්න. ඒ ගැඹුර සරුවචනසේ පෙන්වන්නේ සප්පච්චේ පරිග්ඝා ඥාන. පච්චේ පරිග්ඝා ඥාන. එහෙම නැත්නම් අරමුණ ඒ මුලත් සමග දැන ගැනීම. ඉතින් ඔය අපි ඔය කියන බුද්ධහම මෙතන ඉතාම ගැඹුරු පටිච්චසම්පාදේ ඔච්චරයි. අපි හිතනවා ඒක මහා දිගේ එකක්. මේක තේරුම් ගන්න බැරි එකක් කියලා.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 ඒ පෙරලි දැක ගන්න පුළුවන් උඹට පාලනය කරගන්නම් බෑ. ඒ පෙරලි දන්නවනම් කවම කවදාවත් සමීකරණ හදන්නේ නැහැ. විවස්ථා හදන්නේ හැම සමීකරණයකම තියෙන නිත්‍ය සුඛ සුබ සංඥා. ඒ නිසා මේ ජරා මරණ හෝ ඊ අපි කතා කරපු දුක පිළිබඳව කෙලවරට යන කෙනා නිවන් දකින්නේ අපනහිත විමුක්තිය.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 මේ මැද වයසේ කට්ටිය තමයි නා කියන්න බැරෙන්න දෙන්නේ නැත්තේ. නාකියෝ ලෑස්ටි. අරකට ඉන්ජෙක්ෂන් ගහලා බට දාලා අරහෙන් ගහලා මෙහෙන් දාලා දොස්තර ලියනවලු මේ ලෙඩා මලා ඒ වුණත් කරන්න තියෙන දේ තේරම කළයි කියලා. හරිනම් ලියන්න තියෙන්නේ අපායේ කියලා යමපල්ලන්ට කරන්න දෙයක් ඉතුරු කරලා නැහැ කියලා ලියන එකලු හොඳම දේ.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 මේ මරණයට ඒ ලෙඩි ආවේ කන ලෑස්ති. මේ මරණය පිළිබඳව පිළිගන්න බැරි මේ තරුණ කොටස් වලට තමයි ඒක අපේ தත්ත්වයට හරිනේ. ඒක නිසා ආරය බොහොම උසස් ස්පිරිතාලයක මැරෙන්න ඕන. නම කියලා දිග නමක් තියෙන දොස්තර කෙනෙක්ගේ අතේ මැරෙන්න ඕනේ. එහෙම මේ හරි පරීක්ෂණ මොකද්ද ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැති අපබ්බනස නමක් දෙකක් කියන්න පුළුවන් නම් අරයා කමරනට මරණ දැන්වීම මොලයි මේ තෝකාලා පොලයි දිගට විස්තර කියත හැකි අරයා අහවලාගේ අහවල් රට ඉන්න එකනාගේ පුතා අහවල් අහවල් දිග ලැබෙන්නගේ තාත්තා අර මැරිච්ච කාට ඒව ඇහෙනව නම් නෙව්වා මැරෙන්නේ නැහැ මේ තන්නේ කර වවාගෙන කන කෑමක් මේකේ තියෙන්නේ.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 මේක විකෘතියක්. සත්‍ය නම් ඉපදිච්ච හැම එකක්ම මැරෙනවා. නිසා ජීවිතං අනිතං මරණං නියතං කියලා කියනකොට පටන් ගන්නකොටත් මං කිව්වේ ඒක එච්චර මාත්‍රුගාව එච්චර සුබ නැහැ. එච්චර රසවත් නැහැ. මොකද හේතුව ඒක නිකන් පැංගිරි එහෙම නැත්නම් තිත්ත බේතක් බොනවා වගේ. නමුත් සරුවච්චන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා තමන්ගේ පරිශ්‍රණයේ විපස්සී සරුවච්චන්න්සේ පටන් ගත්තෙම මේ ජරා මරණ දෙක කියන්නේ මොකද්ද?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 මොකද්ද මේ පතන්නේ? තවත් ජරා මරණයක් පතනවා. ඒකල හිතන ඉපදීම හොඳයි, මරණ එක හොඳ නැහැ. ඉතින් සන්නාලියනකින් අහනවා අර රමිදනාත් tagore කවියේ මේ ඉමිදිරි උදයේ කාටද මේ සලුව වියන්නේ? ඊයේ ඉපදුණු කුරුඳුල් දුවටයි මේ සුදු සල්ුව වියන්නේ අනේ කොච්චරම මංගල දෙයක්ද සන්නාලියක් Tamangema රිද්ද වෙනවා දුවක වහන. ඊට පස්සේ අහනවා අනිත් දවසේ හම්බෙච්චාම උජාරු ලීලාවෙන් සඩුවක් වෙනවා. මේ ඒ දුවගේ මගුල කණ්ඩායි මේ සඩුව වියන්නේ අම්මා. එතකොට සඩුව බීරු දාලා සීක්වන්ස් අල්ලලා වාටි දාලා ඉතින් ගෙත්තන් බාර හරි ගස්සනකොට ඉතින් සන්නාලියට වෙන දෙයක් නැහැ. ඊටවත් යනවා හැන්දෑ යාමේ කනකොප්පාටින් මේ එළ පාටට සලුව වියන්නේ මොකටද?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 අන්න ඒක දක්නාසුලුව. මේක එක දේවල් දක්නාසුලුව නෙමෙයි. මෙතෙක් කල මේක වසංගලා තිබුණේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව නිසා. දැන් මේ බණ ඇහුනට පස්සේ මට ඇවිල්ලා තියෙන දෙයක් මේක බලන්න ඕන කියලා ඒකට කියනවා අපපටිපත්‍ය අවිද්‍යාව දැන්නක නැහැ. ඒක නිසා යා කොයි දේත් වෙන්න හරිනවා.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 ඒක නිසා මේ ධම්මාදිච්චය යම් කිසි කෙනෙක් ඇති කරගත්තා නම් ඒක ඒ කියන අප මේ කදාක පිරෙන්නේ ඒ කාන්තේ මිදිරට යන්නේ නිවන දැක්කට පස්සේ නැත්නම් Nirodha එක දවසක් දැක්කට පස්සේ තමයි යා Nirodha ගාමිනී ප්‍රතිපදාව හොයාගන්නේ. අපි හිතනවා Nirodha ගාමිනී ප්‍රතිපදාව ඉවර වුණාට පස්සේ තමයි Nirodhe දකින්න කියලා.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 එnde end end end මේ ඇති කරගත්ත යහ කල්පනා නැත්නම් යහ දිට්ඨිය නිසා සංකල්පන හරියනවා මේ යහ දිට්ඨිය සහ සංකල්පනා නිසයි කාට හරි කවදා හරි සම්මා වාචා හරියනවා හරියන්නේ එහෙනම් තමයි අන්න නෝන කෑ ගැව්වට කතා කරන්න එපා හරියන්නේ නැහැ කිව්වට කමක් නැහැ ඒක ප්‍රශ්නයක් නෑ.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 ඒ නිසා මේක යම් ප්‍රමාණයකට කොම්ප්‍රොමයිස් කරනවා නම් එහෙම නැත්නම් සලකා බලනවා නම් එයාට තේරෙනවා මේ වෙලාව නැහැ කියලා කියන්නේ අපිම මේ ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දාගෙන ඒක නිසා කම්මන්ත ආජීවයේ සකස් කරපු එකනට වෙලාව වෙච්ච ප්‍රශ්නකුත් නැහැ තියෙන වෙලාවේ මේ කරන්න ලොකු ධෛර්යයකුත් එනවා එතකොටයි සතිය හරියන්නේ.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 එතෙන්ද යනකම් සද්ද තියෙන එක නා කියන්නේ සද්දෙම්මයි කරදර කියලා. මේ සද්ද වේදනා හිතිලි කියන්නේ එකමයි. එකම ශක්තිය තියෙන්නේ විවිධ මූණ වලින් පේන නමුත් අපි ඒකේ හැරිලා එන පාර බලන්න ගත්තොත් මේ වගේ තියෙන නපුරත් අඩු වෙනවා. ඒ වගේ මේ වගේ තියෙන විචිත්‍රත්වයත් අඩු වෙනවා.